දැන් ඔය අලුතෙන් සම්මත කරගත්ත එක පිළිබඳව අපි කිසියම් අධ්‍යයනයක් කළ යුතු තියෙනවා. ඒක කොහොමද හැම දේශපාලන පක්ෂයකටම වාසිය වාසි වෙන්නේ කොහොමද කියලා. ඒ අධ්‍යයනයෙන් පස්සේ තමයි අපිට මේ සම්බන්ධයෙන් අදහසක් කියන්න වෙන්නේ. කලින් සාකච්ඡා වෙච්ච මෙතන ක්‍රමයක් තිබුණා. ජනාධිපතිතුමා පැත්තෙන් ඉදිරිපත් වෙච්ච. ඒකට තමයි අපි අපේ සංශෝධන යෝජනා ඉදිරිපත් කළේ. දැන් ඊයේ සම්මතලා තියෙන ඒක නෙවෙයි වෙන එකක්. ඒක පිළිබඳව අපි අලුතෙන් අධ්‍යයනය කරන්න ඕන.